අපි අද උදේවරුවේ <clears throat> සාකච්ඡා කළේ සෝවාන් මාර්ග අනුගාමිකයා පිළිබඳව සුළු විස්තරය. එහෙනම් සෝතාපන්න වෙනවා කියන වචනේ විවිධ ක්‍රම වලින් අර්ථ ගන්නනවා. සෝතාපන්න කියන්නේ මොකද කියන කාරණය එක අවස්ථාවක බුදුරජාන් වහන්සේ විස්තර කරලා අහනවා සරියුත් හාමුදුරුවන්ගේ සාරිපුත්ත සෝත සෝත කියනවා මේ ආරෙවිනේ සෝත කියන්නේ මොනවටද කියලා වචනයක් අහනවා උන්වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සෝත කියන්නේ එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෝත කියනවා කියලා සරියුත් හාමුදුරුවෝ උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ අනුමත කරලා ඊට පස්සේ යහනා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත සෝතාපන්න සෝතාපන්න කියනවා. ඇයි සෝතාපන්න කියන්නේ? ස්වාමීනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන් නිසා පත් වුණ නිසා සෝතාපන්න කියනවා කියලා උත්තර දේශනා උත්තර දුන්නා. බුදුරන් වහන්සේ ප්‍රශංසා කළා. දැන් මේකදී අපිට හොඳ ලේසියම තේරුම් ගන්න පුළුවන් ත්‍රිපිටක ධර්මයේ තුල විග්‍රහ කරලා තිබෙන හොඳට පැහැදිලිවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන් හේතුවෙන් සෝතාපන්න කියනවා කිය. තවත් ඉතින් වැල්වටාරන් අවස්ථේ නැහැ. සෝතාපන්නද සෝතද ඕගද මේ ආදී වශයෙන් විවිධ ප්‍රශ්න කරලා හිටන් යන්න දෙයක් නැහැ. උපමාවකින් තේරුම් ගන්න පුළුවන් සම්පූර්ණ සුද්ධ ඇතුව විග්‍රහ කළා දුන්නාම තාමනාව තෝරන්නද අන්න ඒක තෝරා ගන්න ඕන ලේසිම ක්‍රමේ එහෙනම් සෝතාපන්න කියන தත්ත්වයටපත් වුණා කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වුනහම සෝතාපන්න කියනවා. එතකොට මේ ටික විස්තර කරලා තේරුම් ගන්න ඕනේ. එනම් මේ සම්මා දිට්ඨි කියන වචනේ ආර්ය විනය සම්මා දිට්ඨිය විග්‍රහ කරන බුදුරයන් වහන්සේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨිය කියලා පැහැදිලිව. එනම් මේ සම්මා දිට්ඨිය කියන්නේ ඥාන හතරක්. ආර්ය විනය යමක් දුකයි කියලා පෙන්වනවා නම් අන්නේ ආර්ය විනය කියපු දුක දකින ඥානෙ. ලෝකයා දුකයි කියන්නේ එකක්. මේ බුද්ධ ශාසනය නැත්නම් මේ ආර්ය විනය දුකයි කියන්නේ ඊට හත්පසින් වෙනස් දෙයක්. මේවා තේරුම් ගන්න ඕනේ. ලෝකයා සැපයි කියන්නේ එකක්. ආර්ය විනය සැපයි කියන්නේ ඊට වඩා හත්පසින් වෙනස් දෙයක්. ලෝකයා සැප කියලා බලාපොරොත්තු වෙන්නේ එකක්. ආර්ය විනී සැප කියලා බලාපොරොත්තු වෙන්නේ යථාර්ථය දැක්ක කෙනා තව එකක්. අර ලෝකයා බලාපොරොත්තු වෙන හාත්පසින් වෙනස් දෙයක්. එනිසා ලෝකයා දුක කියන්නේ මොකද්ද කියලා දන්න ඇහුවාම ඒ කියන එකට නෙමෙයි ආර්ය දුක කියන්නේ. මේ ආර්ය විනී දුක යනු කාමයට නමකි. දැන් හරි ප්‍රශ්නයක් වෙනවා. ඔක දැක්කේ නැතුවහා. එයා ත්‍රිපිටක ධර්මයේ පැත්තකින් තියලා Tamanට ඕන ඕන හැටියට Tamanට එන අදහස් කතා කරන්න ගියොත් අපිට නියම දහම්මාර්ථය ගන්න බැරුව යනවා. එහෙමද නිතරම ත්‍රිපිටක ධර්මයේ බලන්න ඕනේ මොනවද කියා තියෙන්නේ කියලා. බය යනු කාමයට නමකි. දුක යනු කාමයට නමකි. මඩ යනු කාමයට නමකි. උල යනු කාමයට නමකි. ගිනි යනු කාමයට නමකි මේ විවිධ නම් වලින් හඳුන්වනවා. නමුත් ලෝකයා දුක කියන්නේ කාමී නැතිකමේ දුක. ආර්යෝ කාමයට දුක කියනකොට ලෝකයා එක සැපක් හැටියට ගන්නවා. ඒක විඳින්න නැති එක දුකක් හැටියට ගන්නවා. ඉන් දුක දන්නවද දුක තේරෙනවද අහුවාම කාම වස්තු පරිහරණය කරන්න නැති දුකක් කියලා එහෙම එකක් හැතින දුකක් තමයි ලෝකේ ආදන්නේ. කාම වස්තු මහා ගිනි ගොඩක් හැටියට දුක් ගොඩක් හැටියට දකින්න ආර්ය ආර්ය ධර්මයේ තුලින්. ධර්ම ශ්‍රවණය කරලා ධර්ම අවබෝධයෙන් දකින්න එකක් ඒ. අන්න ඒ තුලින් දකින්නකොට ලෝකයා හරි ආසාවෙන් හොයන බදා ගන්න දේවල් ආර්යෝ ගිනි හැටියට මහා දුක්ඛ දක් හැටියට දකින්න. අන්නේ ආර්යෝ දකින්න එකයි දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ. ඒ දුක්ඛේ ඥානං කිව්වේ ඒකට. අන්න ඒක දැක්ක කෙනයි සම්මාදිට්ඨිය දකින්නවා කියන්නේ. එයින් ඒ නිසා අපි දකින්න ඕනේ බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියා දෙන තාක්කල් කාමයේ දුකයි කියලා කවුරුවත් පිළිගත්තේ නැහැ. පංචකාමයේ සැපයි කියලා හිටියේ. සමහර යෝගීන් භාවනානියෝගීව හිටියා. මෙච්චර සැප තියෙන පංචකාමයේ විනිවිද විදියක් නැහැ මේ මේ කාලකන්ණියේ කළා. එහෙමයි හිතුවේ. පංචකාමී දුකක් කියලා නෙමෙයි ඒගොල්ලෝ දැක්කේ. පංචකාමී නම් හොඳයි. හැබැයි විඳින්න බෑ මේ නොඒක ආකාරයෙන් කළු මුගුරු අරගෙන ගහ ගන්නවා, මරා ගන්නවා, කපා කොටා ගන්නවා, රණ්ඩු වෙනවා. ඒ පොර කකා මට ඕක කරන්න බැරි හින්දා මම මේ පැත්තකටලා ඉන්නේ කියලා. මෙහෙම එකක් තමයි දැකේ කාමයේ ආදීනව නෙමෙයි. කාමයේ විඳින්න ගියාම ඒකට තියෙන කරදර දැකලා ඒකෙන්දයි වයින් උනේ. ඔය සමහරලාට නටු බල්ලෝ බලු රැළේ යන කාලවල අනිකම හබනකොට ගිහිල්ලා ඊටම පැත්ත කරලා උඩු බුර්ල බුර්ල ඉන්නවා. මොකද උන්ට පස්සේ යන්න බෑ අනිකම කරලා හයි හත්තියක් නැහැ හැපෙන්නේ. මෙන්න මේ වගේ අදහසක් තමයි අන්‍ය යෝගීන් කාමයන්ගේ දොස් දැකේ කොහොමයි. ඒ අය කාමියෝ අසාරයි කියලා නෙමෙයි දැක්කේ. කාමියෝ විඳින්න යනකොට ඇති වෙන කරදර බාධක ඒ හින්දා ඒවා දුකයි කියලා අයින් කළා මිසක් කාමියෝ නම් සැපයි විඳින්න විදිහක් නැහනේ. ගියහම වහ ගිනිගොඩකට වැටෙනවා වගේ දුක් විඳින්න වෙනවනේ. අන්න එහෙම හැඟීමක් තමයි අන්‍ය දුක දැක්කි. සාසනයෙන් බැහැරයි. කාමයේ දුකයි කියලා පේන්න නම් අනුසේ පිදෙන්න ඕනේ. අනුසේ ධර්ම කියලා කොටසක් තියෙනවා. මේ පංචකාම ආස්වාදයන් ප්‍රියයි මනාපයි කියලා ගන්නකොට ඒ ආස්වාදයන් ඇති වෙන අනුසේ ධර්ම කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ අනුසේ ධර්ම කියලා කොටස අභ්‍යන්තරයේ තියෙන තාක්කල් කාමසුවේ සෝයක් කියලාමයි හිතෙන්නේ. ඒක ආස්වාද වශයෙන්මයි දැනෙන්නේ. ඒක එහෙම නෙමෙයි කියන එකක් නෙමෙයි පේන්නේ. ඒ කාම ආස්වාදයේ ආස්වාදයක් හැටියට දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ දකින්නා වූ ආස්වාදයේ හිස් දෙයක් කියලා දකින්න දෙනක් වෙනවා. ප්‍රඥාවේ නිගමනය. ඒ කාමයන් ආස්වාදයන් මුල් කරගෙන <clears throat> කිසිම හරයක් නැහැ කියලා. ඒ ආස්වාදයන්ගේ ගණ්ඩ කිසිම හරයක් නැහැ මුලා වූ ලපටි මිනිස්සුන්ගේ තේරුම් ගන්න බැරි අයගේ. ලපටි මානසිකත්වයක් තියෙන අයගේ නිගමනයක් මිසක් යථාර්ථයේ දැක්කනම් ඒක ගණ්ඩ හරයක් නැහැ කියලා දකින ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි අනත්ත දකින්නවා කියන්නේ. ඒක අසාරයි කියලා දකින්න ඕනේ. ඒක අසාරයි කියලා දකින්න නම් ඒවෙන් අත්හැරී නොවැළී මිදී යාම සාරයි කියලා දකින්නත් ඕනේ. නිවනේ සාරත්වයේ දැක්කොත් තමයි ලෝකේ අසාරයි කියලා හරියට අත්හරින්න. එහෙනම් නිවන කියන්නේ මොකද්ද කියලා බලපුවාම ලෝකය හා සම්බන්ධ වන්නා වූ සියලුම රූපයන්ගෙන් වේදනාවන්ගෙන් සංඥාවන්ගෙන් සංඛාරයන්ගෙන් විඥානයන්ගෙන් කියන මේවායේ සියලු බැඳීම් වලින් සම්පූර්ණ නිදහස් වෙලා ඒ කියන්නා විස්කන්ධයන් හා තිබෙන සම්බන්ධයෙන් සම්පූර්ණ කෙලවර වුණාම දුකෙන් නිදහස් කියලා දකින්න දවසක් එනවා එතකන්නම් දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා දකිනවා. ආස්වාදිය දුකට ඇතුළේ තමයි මරවුගුල් කියලා දකිනවා. ඒතර ආස්වාද හොඳයි කියලා නෙමෙයි දකින්නේ. ආස්වාද කියන්නේ දුකට ඇදලා තමයි මරවුගුල්. අන්න එක දකින්නයි අවශ්‍ය වෙන්නේ. අන්න එක දකින්නකොට ඒ ආස්වාද නැමැති මර උගුල් වල තියෙන වටිනාකම බහැලා යනවා. අන්නේස අනත්තං අසාර කට්ටේනාති කියලා. අසාර අර්ථයෙන් යනත්ත දකින්න. අන්නේ දැක්කට පස්සේ දකින්න. ලෝකයා වැඩක් නැති හිස් දේවල් වැඩක් ඇති දේවල් කියලා හිතාගෙන බැඳෙන හැටි. වැඩක් නැති හිස් දෙයක් කියලා වැටහුණාට පස්සේ එහි තිබෙන අනුසය විදෙනවා. අනුසය කියන්නේ අරමුණක් එනකන් යටපත් වෙලා තියෙනවා අරමුණක් ආපුවාම මතුවෙන ඒවට අනුසය තියෙනවා. ඒකයි මතුවෙන්නේ. ඒ අනුසය කියන தත්ත්වයේ ප්‍රඥාවෙන් ගැඹුරු ප්‍රඥාවෙන් තමයි විදෙන්නේ. එහෙනම් ආර්ය ප්‍රඥාවෙන් ආර්ය ධර්මයට අනුකූලව විදර්ශනා කරමින් සිටිනකොට ඒ අනුව බලනකොට ප්‍රඥාව වැඩිලා ඒ ප්‍රඥාවට ගෝචරලා වැටෙන දහමක් එනවා. මේ කාමයේ අසාරයි. එහෙනම් සාර මොකද්ද? මේ කාම සම්බන්ධයෙන් හටගන්නා වූ සියලු දෙයිනුත් කාමීනුත් වෙන්වීම. ඒ සියල්ල අත්හැරින් වැළීමේදී කෙලවරුණොත් යම් තැනකද එතන දුකෙන් නිදහස්. මෙන්න මෙහෙම නිවන පිළිබඳ මූල ධර්මයක් දකින්න ප්‍රඥාවයි. අන්න ඒක දැන ගැනීමයි වටින්නේ. ඒතොර දකින්නා නිදහස ලෝකේ නෙමෙයි. ලෝකේ සම්බන්ධ කිසිවක ඉන්න තාක්කල් නියම නිදහස නෙමෙයි කියලා. එන අරිහතුන් වහන්සේ අරිහත් ඵල චිත්තේවත් නිවන කියලා ගන්නෑ. ඒකත් දකින්නේ ලෝකේ ඉන්නකම් යම් තරමක් අත්හැරුණාද ඒ අත්හැරිච්ච ස්වභාවයේ හැබැයි ඒ ස්වභාවය තුල තියෙනවා යම් දැනීමක් හැඳිනීමක් සංඥාවක් ඒක ලෝකේ කියලා දකින්න ඒකේ බැඳිලා නැති බවක් දකින්න ඒ විපාකස්කන්ධයක් බවක් දකින්න ඒක ස්ථිර නැති බව දකින්න ඒ නිසා ඒක කවදා හරි බිඳිලා යන බව දකින්න ඒක බිඳුනට පස්සේ දුකෙන් නිදහස් බව දකිනවා. අන්න එතකොට දකිනවා නিত্য දෙයක් නැති නිසා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. අන්න අර ලෝකයා දකින්නා වූ ඉතිර නැති නිසා දුකයි කිව්ව අදහස වෙනස් වෙලා ගිහිල්ලා. ඉතිර නැති හින්දාම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා තිබිච්ච මේ විපාකස්කන්ධේ ගෙවිල යන දවසට සියලු දුකෙන් නිදහස් කියලා අනුපරිශේෂ නිර්වාණ ධාතුවේ ස්වභාවය දැක්කේ. අන්න ඒක තේරුම් ගත්ත දාලා දකින්න පූර්ණ නිවන කියන්නේ මොකද්ද? ඒක දැක්කට පස්සේ <clears throat> ඒ තමයි අවසාන ප්‍රතිඵලය කියලා තේරෙනවා. ඒකට යන්න පුළුවන් කොටසයි. ලැබෙනකන් ඉන්න ඕනේ කොටසක්. සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියන අරිහත් ඵලයට යනකොට කොටසක් කොටසකින් නිදහස් වුණ හැකි. මානසික දුකෙන් නිදහස් වුණ හැකි. හැබැයි කායට හිතෙනවා. සීතලෙන් පෙළෙනවා, උෂ්ණයෙන් පෙළෙනවා, බලසයින් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා, කය තියෙනකම්. හිත තියෙනකම්. පැවැත්ම තියෙනකම්. පෙළෙන දුක විඳින්න වෙනවා. ඒක කවද්ද නැති වෙන්නේ කියලා බලනකොට දකින්නවා. ඒ විපාකස්කන්ධයේ බිඳෙන දවසක් එනවා, මැරෙන දවසක්. නැවත කර්මයන් රැස් කළොත් තමයි යලි කයක් හදන්නේ. කර්මක් ෂේ කරලා තියෙන්නේ ප්‍රඥාවෙන්. විපාකයේ බිඳිලා යන බව දන්නවා. අන්නේ බිඳිලාගේ දාට නැවත රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියන මේවායින් පණවන්න යමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම විපාක වශයෙන් හටගත්ත දුක්ඛ දබ්බව දැකලා තියෙන්නේ. අන්නේ දුකක් කෙලවර වුණා කියලා දකිනවා. කෙලවර වෙන්නේ ඉස්සෙල්ලයි දකින්නේ. කෙලවර වුණාට පස්සේ දැන් ඉතින් සනීපයි කියලා කියන්න කෙනෙක් එහෙම ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි සියලු දුකෙන් නිදහස් වීමේ ස්වභාවය. ඒ ස්වභාවය නිසා කල්තියා සතුටු වෙන ක්‍රමයක් තියෙනවා. මොකද මේ අවසාන කය මේකේ වර්ණේ පස්සේ සියලු දුක් වේදනාවන්ගෙන් නිදහස්. අන්නේ සතුට තියෙනවා රහතන් වහන්සේට. ඒක අල්ලා හිටන සතුටක් නෙමෙයි කය තියෙනකන් දිවි තියෙනකන් විතරයි. ඒ ස්වභාවයේ මුල දකින්න එක තමයි මාර්ග අනුගාමිකත්වයෙන් සිද්ධ වෙන්නේ. මාර්ග අනුගාමිකත්වයටපත් වුණා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ ඒ නකට ඒකටම අනුකූල වුණා. මාර්ගයට අවතීර්ණයි. මේ මාර්ග අනුගාමිකයෙක් වැඩි කාලයක් ඒ தત્ත්වයේ ඉන්නේ නැහැ. ඵලයේ ලබනවා ක්‍රමයක් එනවා. සමහරවිට මාර්ග අනුගාමිකයෙකුට මේ අත්බැවකදී ලබන්න බැරි වුණොත් ඔහුට දුගතියක් යන්න හේතු නැති නිසාම සුගතියක උපදිනවා. ඒ සුගතියේදී උපදින්නේ සම්‍යාදෘෂ්ටික කුලයක. එහෙම නැත්නම් ඒ නියම බුද්ධාම අහන්න සුසු තැනක. අන්න එහෙම තැනක මිනිස් ලෝව හරි දෙව්ලෝව හරි උපදිනවා. මිනිස් ලෝකෙ ඉතින් කාලයක් වැඩි කාලයක් තියෙන්න බෑ යම් කාලයකදී අහන්න නැති වෙන අවස්ථාවක් එනවා. අර අටුවා පොත්වල විග්‍රහ කරලා තියෙන 500 5000ක් අවුරුදු ගියාට පස්සේ ලංක මේ ලෝකේ බුද්ධ ශාසනය ඉවරයි. හැබැයි අවුරුදු කෝටි ගාණක් යනකනුත් දෙව්ලොව ඉවර නැහැ. හැබැයි මේ බුද්ධ ශාසනය වර්ධනය කර කර ඉන්නවා කියනලත් බෑ. එහෙම ඒවුත් නෙමෙයි තියෙන්නේ. ලබාගත් ඵලය ඇති කෙනා ඒ ගැන කතා කරනවා. ඒ ගැන විස්තර කරනවා. මෙලෝදි හේතු වාසනා පුරුදු කරලා තිබිච්ච කෙනෙක් ඉන්නවනම් එයාට ඒව ඇහෙනවා. මෙලෝදි පුරුදු නොකරපු අයට අහුම්කම් දෙන්න හිතෙන්නේ නැහැ. මෙලෝදි පෘථග්ජනව ඉඳලා අර කියන පළවෙනි ආර්යත්වයටපත් නොවි හිටපු අයට ඒ බණ අහන්න හිතෙන්නේ ඊට වඩා වටිනා දෙයක් පේනවා. ඒ තමයි දිව්‍යමය පංචකාමී. ඒයට අර බණ කියනකොට හරි අමාරුයි. මෙච්චර සම්පත් තියෙන මේ දෙව්ලොව තියෙද්දි මොන මොඩේද මේ එපා කිය කිය පැත්ත කරලා ඉන්නේ. ඒකෙන් අහක් වෙන්න හදන්නේ. එහෙමයි ඒ අයගේ අදහස. නිසා කවදාවත් මෙලෝ ප්‍රගුණ කරගත්තේ නැති කෙනෙක් දෙව්ලොවට ගිහිල්ලා එහෙම බණහලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙලෝ දහම්හලා තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඵලයේ ලැබලා නැතු මාර්ග අනුගාමිකත්වයටපත් වෙලා. අන්නේ దేవතාව කතා කරන බණ ඒ අයට ඇහෙනවා. ඒ අයට තේරෙනවා. අර ඉතුරු වෙලා තිබිච්ච පොඩ්ඩ ඵලලාභීත්වයේ මොහොතේ ලැබෙනවා. ඒ නිසා කවදාවත් ආපහු දුකට වැටෙන්නේ නැහැ. එහෙම තමයි මාර්ග අනුගාමිකයා සසර දුකෙන් නිදහස් වෙන්න බුල පුරන්නේ. සතර පායෙන් නම් කොහොමත් යන්නේ නැහැ මාර්ග අනුගාමිකත්වය නිදහස් බව පෙන්නනවා. මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රයක් ඇති කෙනෙක් අපාගත වෙන්නේ නැහැ කියලා හේතු විග්‍රහයකින් පෙන්ලා තියෙනවා. කියන්නේ බුදුරජාන් වහන්සේ. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් එතකොට ඒ කියන්නේ අනේ වගේ බුදුහාමුදුරුවෝ කියන අර පිළිම ඉබ්බත්තරක් නෑ ඒක නෙවෙයි කියන්නේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගිහිලා ඉතින් සිරි සිරිපතුල් දෙක ඉඹෙන් වහ හිටියත් ඒක නෙමෙයි කියන්නේ. ඒ කයට නෙමෙයි එතන කිව්වේ. යම් සත්‍යාබෝධයක් ඇද්ද බුද්ධ කියන්නේ එතෙන්ටයි. ඒ සත්‍යාබෝධයේ උත්තමයන් වහන්සේගෙන් විද්‍යාමානස බුදුන් වහන්සේ කියනවා. අර එක බ්‍රාහමණයෙක් අහනවා ඔබ දෙවියෙක්ද? මිනිස්සෙක්ද? යස්සෙක්ද? ඒ ඔබ කියන කවුරුවත් නෙමෙයි කියලා උත්තරයක් දෙනවා. ඉතින් ඔබ ගාන්ධාරවයෙකුත් නෙමෙයි, දෙවියෙකුත් නෙමෙයි, මිනිසෙකුත් නෙමෙයි, යස්සෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ කවුද? ඇයි එහෙම කියන්නේ? අර බමුණ අහනවා බුදුරන් වහන්සේගේ. බුදුරන් වහන්සේ පෙන්නනවා ඔබ දෙවියෙක් කියලා යම් කෙනෙක්ගේ ගති ස්වභාවයක් ගැන කියනවා නම් හිතනවා නම් ඒ ගති ස්වභාවය ඉක්මවපු කෙනෙක්. ඒ සමම දෙවියෙක් නෙමෙයි කියනවා. ඔබ මිනිස්සෙක්ද කියලා අහනවා. මිනිස්සෙක් සතු යම් ගති ස්වභාවයක් තියෙනවා නම් ඒ ගති ස්වභාවය ඇත්තන්ටයි නියම විදිහට මිනිස්සෙක් කියන නම ගැලපෙන්නේ. ඒ සියල්ල ඉක්මවපු නිසා මිනිස්සේ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒ නිසායි බුදුන්ට මිනිස්සේ කියවට වැඩක් නැත්තේ. ගාන්ධර්වයෙකුට යක්ෂයෙකුට තිබෙන ගති ලක්ෂණයක් ඇද්ද? ඒ තිබෙන ගති ලක්ෂණ ඉක්මවපු කෙනෙක්. ඒ ඉක්මෙව්ව නිසා ගාන්ධර්වයක යක්ෂයෙක් කියලා කියන්න බෑ. බමුණ එසා මා බුද්ධ යනුවෙන් දනුවා මට තමයි බුද්ධ කියන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ විග්‍රහය කරා එකම ළමා. නියම බුද්ධ කියන්නේ කවුද කියලා. එනම් මේ සත්‍ය අවබෝධය පූර්ණ කරගෙන ලෝකයේ සියලු බැඳීම් වලින් කෙලවර කරපු කෙනෙකුට ලෝක සම්මත නමකින් කතා කරන්න බෑ. එහෙනම් බුද්ධ කියන්නේ ලෝකයෙන් එතර වුණ මානසිකත්වයට. අන්නේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ යමෙකුට කිව්වොත් මම කියන වචනේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ආදී වාසේ අන්නේ කිව්ව බුද්ධ කය නෙමෙයි අන්න අර කියන සත්‍ය අවබෝධයේ පූර්ණත්වේ බුද්ධෝ සබ්බඤ්ඤුත ඥානෝ සර්වඥතා ඥානය කිව්වහම ඉතුරුවක් නැහැ සියල්ල පූර්ණයි අනිවන්ත ස්වභාවයයි ඔය කියන්නේ. මේ ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය තියෙන්න ඕනේ අන්නේ ස්ථානයේ කෙරෙහි, අන්නේ ස්වභාවයේ කෙරෙහි. ඒ කියන්නේ ආදරය කරනවා, ඇලුම් කරනවා කියන එක නෙමේ ශ්‍රද්ධාව කිව්වේ. භක්තිය නෙමෙයි. නමුත් එහි අර්ථය අද පොත්වල නැහැ. ශ්‍රද්ධාව කියන්නේ භක්තියට කියලා හිතා ඉන්නවා. එහෙම භක්තියට නම් එහෙම කොසල් රජුරුවන්ගේ භාර්යාව වුණ අගමෙහෙසිය වුණ මල්ලිකා දේවිය හත් දවසක් අපාය ගියා කියනවා. එහෙම එකක් වෙන්න බෑ කවදාවත්. ඔය කොයිතරම් ගෞරවයකින්ද හිටියේ. කොසල මල්ලිකා කියන්නේ බුදුරජාන් වහන්සේ කිරි අසද්දුස මහා දානේ දෙන්න ප්‍රදාන වෙච්ච උපාසිකාවක්. නමුත් සෝවාන් ඵලයේ ලැබලා හිටියේ නැති නිසා හත් දවසක් කපාගත වෙන්න පාපය අපල දුන්නා. එහෙනම් බුද්ධ දේශනාව කවදාවත් බොරු වෙන්නේ නැහැ. එහෙනම් මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය තිබුණා නම් අපාගත වෙන්නේ නැහැ කියපු එක. බොරු වෙන්නේත් නැහැ. එහෙමනම් අර භක්තිය කියන එක කොච්චර තිබුණත් අර මල්ලිකා දේවියට ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය තිබිලා නැහැ. භක්තිය නම් පිළිලා ඉතිරෙන්න තිබිලා තියෙනවා. ඒ භක්තිය නෙමෙයි ඔතන කියන්නේ. අද්දහ කියන වචනයෙන් පෙන්නන්නේ පහතල දමනවා. පහත් කරලා දමනවා මොකද්ද? ස මමත්වයේ යම් කෙනෙකුට මාත්‍රයක් හෝ මමත්වයේ අත්හැරිලා ගියනම් ධම්ම අහලා. සද්ධා මාත්‍රය පිහිටියා. එතන මොනවද පෙවෙන්නේ? අමහෙවත් නිවන් මාත්‍රයක් පෙවෙනවා. ඒ කියන්නේ පානීය කරනවා පේනවා කියලා කිව්වේ වතුර වාගේ බොනවා නෙමෙයි. නමුත් ඒක තමයි උපමාව. ශ්‍රද්ධා අමාජලේ උපමා කරනවා. ශ්‍රද්ධා නෙමෙයි දහම් අමාජලේ. මේන් පෙන්වන්නේ මොකද්ද? ධර්ම මාත්‍රයක් අවබෝධ වෙනවා. එහෙම අවබෝධ වුණා නම් අනින් මේ ලෝකේ කියන එක අසාරයි කියන එක ඇත්ත නේ කියලා. මාත්‍රයක වැටහීමක් එනවා. ඔන්නේ වැටහීමක් ආවහා කියන ප්‍රේම මාත්‍රය පිහිටියා. ඒ වැටුණ මට්ටමට ලෝකයේ තියෙන බැඳීම අත්හැරෙන පොඩ්ඩක්. අපිට පොඩ්ඩක් කියලා පෙන්නන්න පොඩ්ඩක් නෙමෙයි අත්හැරෙන්නේ. ඒ මාත්‍රයත් ප්‍රමාණ කරන්න බෑ. ඒ තරම් විශාල ලෝක බලාපොරොත්තුවක් අත්හැරන මාර්ගානුගාමිකයට. සතර පහ ගත වීමට හේතු වෙන්නා වූ මානසිකත්වයක් ගොඩනැගින්නේ නැති මට්ටමට අත්හැරලා යනවා. ඒක තමයි පළවෙනි ආර්ය පුද්ගලයා වෙන්නේ නැත්නම් ආර්යත්වයටපත් උණු ඉස්සෙල්ලාම පැමිණුණු කෙනා වෙන්නේ ඒකයි. ඉතින් ඊට පස්සේ වැළූ දහම ලියලා ස්ථිර වෙන්න අංශු මාත්‍රයක අඩුවක් තියනාලා සත්පුරුෂ අංශේවනේ සද්ධාර්ම ශ්‍රවණේ ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ ධම්මාදාන ප්‍රතිපත්තිය කියන මේ හතරම එකට එකතු වෙන මොහොතක්. ඒක හරියට ගැලපෙන මොහොතක් ආපු වෙලාවක ආර්ය උත්මයේ තමයි සත්පුරුෂ සංසේවණය කිව්වේ. ඒ මොහොතකදී අවශ්‍ය ප්‍රත්‍ය සම්පූර්ණ වෙනවා. ඵලයට. අන්නේ මොහොතක ඵලය ලැබෙනවා. එදාට කියනවා සෝවන් ඵලලාභියා වුණා. දැන් ඉතින් එයාට ප්‍රශ්නයක් නැහැ කාගෙන්වත් බලන්න හැවි නැතුවට ආයෙ අතල මං ඉන්නේ නැහැ කවදාවත් සකුරුදාගාමී වෙනවා අනාගාමී වෙනවා අරිහත්ත්වයටපත් වෙනවා ඒ වගේ සතර ගමන කෙලවරක් කරනවාමයි එයා ඉතින් අහගෙන නැහැ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද විචිකිච්ඡාව මොකද්ද සීලබ්බත පරාමාස කියන්නේ මොකද්ද ඒක දැනගෙන හිටියල් නැතත් ඒවත් ඇරලා යනවා ධර්මාබෝධය හැටි එහෙමයි අපි ලොයිටලාද ඒ ප්‍රශ්න ගැන කතා කරන්න බෑ මොකද ප්‍රශ්න සමූහයක් තියෙනවා අපි එකිනෙක ගමු තවදුරටත් බලන්න